නිසි ක්‍රමවේදයට හොරු අල්ලනු ලැබේ. කිව් පලියට අල්ලන්න බෑ. පැමිණිලි තිබුණු පලියට අල්ලන්නට බෑ. එහෙමද එහෙමද රටේ ක්‍රියාත්මක වෙන්නේ. 119 ගැහුව ගාපන් එනවා පොලිසිය. අල්ලගෙන කුදලාගෙන යන්නේ. යකඩෝ අපි තොරතුරුත් එක්ක ගිහිල්ලා දීලා දෙනවා නම් අල්ලස්සයකට දූෂණයකට පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයට නිසි ක්‍රමවේදයට අල්ලනවලු. හොරු ආපහු එකතු වෙනවා. හොරු ආපහු ශක්තිමත් වෙනවා. ආපහු බලමුළු ගන්නනවා. සමහර හොරු රිංගනවා. සමහර හොරු පනිනවා. ඕක වැරදි මහත්තයෝ. ඕක යහ නෙවෙයි. ඕක වහා